අධිකී සෙනසුරාදා දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනින් අපි කතා කරන්නේ අපේ ආදී මුතු මිත්තන්ගේ හෙළ කලා ශිල්ප ඒ වගේම අපට ලැබී ඇති දායාද පිළිබඳව. ඉතින් අද දවසේත් අපේ උරුමයේ ධර්මදේශනය පවත්වන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුතුම් ප්‍රකාශක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි සාදුනාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාතෝ සාතෝ සාතෝ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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සූපත් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ සංසාර ජීවිතයේ දුක් නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඉතින් ඒකින්ද අපේ වගකීමක් තියෙනවා ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තුළ කෙසේ හෝ අපි ධර්ම අවබෝධය සඳහා කටයුතු කරන්න ඕනේ ඒක එක වගකීමක් කාට තියෙන වගකීමක්ද Tamanට තියෙන වගකීමක් ඒක මතක තියාගන්න ඕනේ අපි මෙහෙම නිකන් ඉඳලා හරියන්නේ නෑ මොකද අපි කරන කියන සියලු දේම අපිට අහිමි වෙනවා අපි කොයි වෙලාවක හරි ඇහැ පේන්නේ නැතුව කන ඇහෙන්නේ නැතුව නාසය දිව ශරීරය අහිමි වෙලා යන වෙලාවක් එනවා. එතකොට ඉතින් කතා කරගන්න බැරුව යනවා, අතපය උස්ස ගන්න බැරුව යනවා, කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධකම් ටික ඇන හිටිනවා. එතකොට මේවා ඔක්කොම විසන්දි වෙනකොට අපේ මේ ඉන්ද්‍රියන් ටික අපිට ආය මේ ලෝකෙත් එක්ක සම්බන්ධකම් නැති වෙනකොට තිබ්බ සියලුම හිමිකම් නැති වෙනවා. ඒ හින්දා ඊට ප්‍රථමයෙන් අපි කොහොම හරි කරලා ධර්ම අවබෝධය පැත්තට කල් දාන්නේ නැතුව කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒක සඳහා මොකද මේ මේක අනිත් එක අතෘප්ති කරයි ගෙවන ජීවිතයත් ඉවරක් නැහැ නේද එකම රූපේ එකම ශබ්දේ එකම ගන්ධේ එකම රසේ එකම පහස ලැබෙමින් ඉඳ සිද්ධ වෙනවා ඒකින්ද ඉවරක් නැහැ මේ කර්මේ මේක මේ නේද කයවත් සිතවත් දෙකෙන් එකකින්වත් සහනයක් ඇත්තේ නැහැ ගෙවන ජීවිතේ කයෙන්වත් සිතෙන්වත් සහනයක් නැහැ කයත් පුළුවන් තරම් දුක් දෙනවා මේකට සිතත් පුළුවන් තරම් දුක් දෙනවා පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා ඒවෙන් සම්පූර්ණයෙන් අත මෙදෙන්න පුළුවන් බව ඊයේ දවසෙත් අපි කතිකාවත වෙලාවෙත් කතා කරා. මේ දින කීපෙම කතා කරේ මේ ජීවිතයේ සැපෙන් ඉන්නවා කියලා යමක් කියන්න පුළුවන් ඒ තමයි අපිට තියෙන එකම මේ ප්‍රාථමිකම සැපය සාසනයේ තියෙන නමුත් ලෞකික පැත්තෙන් ගත්තොත් ඉහළම සැපයක් ඒ තමයි ප්‍රථම ධානය. සෝය අපි මේ දිනවල කතා කරේ ප්‍රථම ධානය ගැන. දැන් එහි අපි ඊයේ දවසෙත් කතා කරා ප්‍රථම ධ්‍යාන අංග පිළිබඳව. එතකොට ඒ ප්‍රථම ධ්‍යාන අංග පිළිබඳව සහ සාකච්ඡා කරපු කාරණාත් එක්ක මේ දින පහේම අපිට තේරෙනවා කෙනෙකුට මේ දින පහේම අපි කතා කරපේවත් එක තේරෙනවා ප්‍රථම ධ්‍යානය කියන එක කෙනෙකුට ලං වෙන්න බැරි තැන නෙවෙයි ඒක භයානක මිනිස්යාට ගෝචර වෙන්නේ නැති තැන නෙවෙයි මිනිස්සෙකුට ගෝචර වෙන්නේ නැත්නම් ප්‍රථම ධ්‍යානය කියන එක බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට මේක දේශනා කරන්නේ <coughs> නැහැ නේද? එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේක කළ හැකි දෙයක්. මේක කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. එහෙනම් අපි සූදානම ඇති කරගන්න ඕනේ. අපි මේවාට සූදානම් වෙන්න ඕනේ. මේවා කරන්න ඕනේ කියලා. මම ඊයේ ධර්ම දේශනාවේදීත් මතක් කරා මේ වර්තමානය හැම වෙලේම මතක තියාගන්න දෙයක් තියෙනවා. වර්තමානයේ අපිට එවැනි ඉහළ මානසිකත්වයක් ලබා ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තියනවද නැද්ද අවශ්‍ය නම් කෙනෙකුට බොහෝම ප්‍රවේශමෙන් එවැනි ඉහළ මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් අවශ්‍ය කරන මඟ පෙන්වීම තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය ආදියට ලං වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ ක්‍රමවේද ගැන ධර්මයේ තුල අපිට උරුම වෙලා තියෙන ධර්මයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා භාවිතා කරලා සෝවාන් මාර්ගය ඵලය සකදාගාමී මාර්ගයේ ඵලය අනාගාමී මාර්ගයේ ඵලය අරිහත් මාර්ගයේ ඵලය කියන සතර මඟ සතර ඵල අවබෝධ කරගන්න සියලු කෙලෙස් ප්‍රහාණය කරගන්න අවශ්‍ය කරන සියලු මාර්ග මේ වෙනකොට විවරව තියෙනවා මේ වෙනකොට ඒවා වැහිලා ගිහිල්ලා නැහැ. ඇයි වැහිලා ගියා නම් බුද්ධ ශාසනයක ඉතුරුවක් නැහැ. බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද අමුතුවෙන් මේක අර්ථ දක්වන්නවත් අමුතුවෙන් මේක විවර කරන්නවත් කවුරුවත් ඕනේ නැහැ. ඒකට ත්‍රිපිටකය තියෙනවා සහ પરම්පරා වලින් ආපු ක්‍රමවේද තියෙනවා. විශේෂයෙන් අපේ ලංකාවේ තියෙන භාවනා ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ගැන බොහෝ වාරයක් මතක් කරලා තියෙනවා. අපිට තියෙන මේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට දැන් මේ සඳහා කාට හරි සැක තියෙනවා නම් කාරණා සහිතව ඔප්පු කර පෙන්වන්න පුළුවන්කම තියෙනවා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි කාංකාවිතන විසුද්ධි ආදී ක්‍රමවේදයක් සහිතව ක්‍රමවේදයක් කියන්නේ මෙන්න මේ දේ කරොත් මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා මෙන්න මෙහෙම කරොත් එහෙම සීල විසුද්ධිය ත්‍ත්වයටපත් වෙන්න පුළුවන් මේ දේ කරොත් එහෙම චිත්ත විසුද්ධිය ත්‍ත්වයටපත් වෙන්න පුළුවන් මේ දේ කරොත් ධිට්ඨි විසුද්ධිය ත්‍ත්වයටපත් වෙන්න පුළුවන් කියලා ඕන තරම් අපිට පුළුවන්කම තියෙනවා පෙන්වා දෙන්න එතන ඉඳන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය දක්වාම, ගෝත්‍ර භූ ඥානය දක්වාම, ඒ කියන්නේ නිවන් අරමුණු වෙන මොහොත දක්වාම වැඩපිළිවෙල මේ ධර්මය තුල මේ වෙනකොට කිසිම අඩුවක් නැතුව පහළම ඉඳන් ඉහළම තලයකට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉතාම පැහැදිලිව තියෙනවා. හරිද? දැනටත් අපිට වර්තමානයේ ඔක්කොම එකකට එකක් එකකට එකක් ගලපලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපිත් බය නැතුව කියනවා යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් මොකද වෙන්නේ? මෙතනදී කොහොමද කෙලෙස් අඩු වෙන්නේ? මෙතනදී කොහොමද කෙලෙස් අඩු වෙන්නේ? අඩු වෙන ක්‍රමය, අඩු කරගන්න ක්‍රමය, ඉදිරියට තමන්ගේ සිත වර්ධනය කරගන්න ක්‍රමය ගැන අඩුවක් නැතුවම ගෝත්‍ර විඥානය දක්වා හිත නංවන ක්‍රමවේදය ගැන ප්‍රායෝගික ක්‍රමවේදය ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද කියලා. හරි? එහෙම ඒ ඒ ක්‍රමවේදයක් තිබිය යුතුද නැද්ද ධර්මයේ යමක් කතා කරනවා නම් තිබිය යුතුයි නේද? එතකොට සමහර වෙලාවට අපි දකිනවා ඒ ඇනි ක්‍රමවේද නැතුව බොහෝ තැන්වල බොහෝ දෙනා අපි rahat වුණාය අපි සකදාගාමී වුණ අය, අපි අනාගාමී වුණ අය, අපි සෝවන් වුණ අය, අහවලාමට සාතික දුන්න අය කියලා තමන්ගේ පැත්තෙන් නැතුව බොහෝ දේවල් කියමින් මිනිස්සු රවට්ටමින් අහිංසක අය තමනුත් රැවටිලාද දන්නේ නැහැ, කූට උපක්‍රමද දන්නේ නැහැ. ඒවා අපි කියන්න දන්නේ නැහැ, ඒවා අපිට වැඩක් නැහැ. නමුත් මේ වගේ විකාර කරන ගති අපිට ඕන තරම් හම්බ වෙනවා. අන්නේ තැන්වලදී අපි අපේ උරුමය කියන්නේ බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවානේ මේ අත දන්නවා යකඩේ දිරන්නේ යක දෙන්නයි කියලා. අනාගත බය සූත්‍රවල සඳහන් කරලා තියෙනවා මේ ශාසනය විනාශ වෙන්නේ ශාසනය තුලින් ඇති වෙන ශාසන ප්‍රතිරූපකයන් හින්දා කියලා. හරි. ඒ කියලා කියන්නේ සමහර දේවල් අපිට හරීම මේ ආකර්ෂණීයව දැනෙන්න පටන් ගන්නවා ධර්මය කියන්නේ මේකයි කියලා. ඒ දැනෙන්න පටන් ගන්න විදිහට මේ වාගේ ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. අන්න එතකොට අපිව හොඳටම රැවටිලා බොහෝ දිනෙක මුලාවටපත් වෙනවා. අද ඒ தත්ත්වය තාමත්ම ප්‍රබලව තියෙනවා. ඒ සඳහා සමහර අය මම හැමදාම මතක් කරලා තියෙනවා මේ ධර්මය විනාශ කිරීමේ කොන්ත්‍රාත් බාරගෙන තියෙනවා. ඒ ධර්මය විනාශ කිරීමේ කොන්ත්‍රාත් බාරගෙන තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒවාට අපේ රටේ නොවන අපේ ආගමේ නොවන අයට අවශ්‍ය කරන වැඩපිළිවෙල තියෙන්නේ තියෙන්නේ මේ රටේ තියෙන ධර්මය තියෙන තාක්කල් මේ රට බෙදන්න බෑ මේ රට විනාශ කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි එකමුතුයි. ඒක කඩා බිඳහිලන්න නොයේකුත් කූට උපක්‍රම යොදමින් ඉන්නවා. දන්නවද අපේ පින්වත්නි මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා අටුවාවේ සඳහන් වෙනවා. අර අපේ අපේ ගමේ කතාවල තියෙනව නේද මේ ඉස්සර අපි විහිළුවට කරනව නේද මේ කාත් එක්ක හරි කතා කරලා රහසක් කියලා මොකද්ද කියලා අහපම වී ඇටක් හිතුවේ හාලටක් තිබ්බා කියලා කිව්වා කියලා. ඔය කතාව අපිට ඇවිල්ලා තියෙන අටුවාවෙන් අපේ සංස්කෘතියට අපේ සාහිත්‍යයට ඇවිල්ලා තියෙන අටුවාව වලින් අපේ ගමට ඇවිල්ලා තියෙනෙත් එහෙම වෙන්න පුළුවන්. මොකද මේක පුරාණ පොතක ලියවිලා තියෙන එකක්. මේක ලියවිලා තියෙන අවස්ථා සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි අජාසත් රජුරෝ උපරිම උත්සාහ කරලා සියලු රටවල් තමන්ගේ යටතට ගන්න. ඉතින් මේ මගධ රාජ්‍යයෙන් පටන් අරගෙන අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ ලිච්ඡවීන්ව කිසිම විදිහකින් මෙල්ල කරන්න බැරි වුණා. ලිච්ඡවී රාජ්‍ය ගන්න බැරි වෙන්න හේතුව ගැන අජාසත් රජුව අහලා බලනකොට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් මහා අමාත්‍යවරයා මගද අමාත්‍යවරයා අරගෙන ගිහිල්ලා ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේගෙන් අහපුවම කිව්වා සප්තාපරිහානීය ධර්ම තියෙන කරාකල් ලිච්ඡවී රට යටත් කරවන්න බෑ කියලා. එහෙම බෑ කියලා කිව්වට පස්සේ මොකද කරන්නේ මේ ඊට පස්සේ ඒක ත්‍රිපිටකයේ ඒක එතනනම් තියෙනවා මේක සප්තාපරිහානීය ධර්ම බුදුහාමුදුර දේශනා කරන්නේ එතනදී අපි ඒක දන්නවා මම ඔක බොහෝ වාරයක් කියලා තියෙනවා දැන් ආයෙ කියන්නේ නැහැ මේ වෙන කතාවක්. ඊට පස්සේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේගෙන් මේ ටික දැනගෙන ඊට පස්සේ තියෙන පසුව ආපු කතාවක් ඒක තමයි. මොකද කරන්නේ මගධ රාජ්‍යයෙන් එක මහා අමති කෙනෙක්ව පිටුහල් කරනවා. ආජාසත් රජු. පිටුහල් කරන්න හේතුව එයා ප්‍රසිද්ධියේ ලිච්ඡවින්ට ආවඩලා කතා කරනවා. හරි බලන්න අද කාලේට ගැලපෙනවා මේවා. හරිද? මෙයා ප්‍රසිද්ධියේ මගධ රාජ්‍යයේ ඉඳලා ලිච්ඡවීන් මෙහෙමයි ලිච්ඡවීන් මෙහෙමයි කියලා ප්‍රසිද්ධිය කතා කරන මුළු ඔකොටම ආරංචි වෙන විදියට. කතා කරාට පස්සේ මෙයාත් එක්ක උරුණ වෙච්ච අජාසත් රජුරු මොකද කරන්නේ මෙයා රකින් පිටුහල් කරනවා. හේතුව ලිච්ඡවීන්ට බැන්නා කියලා. ලිච්ඡවීන්ට හොඳ කිව්වා කියලා. දැන් මේක මොකද්ද මේ? උපක්‍රමයක්. හරිද? ඒක උපක්‍රමයක්. ඒකට හිතලා කරන වැඩක්. මේක ලිච්ඡවීන්ට ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ යාළ මොකද කරන්නේ? අපි වෙනුවෙන් අපි වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් අපි හින්දායි මෙයාට රටින් පිටුහල් වෙන්න උනේ කියලා මෙයාව ගෙන ගන්නවා ලිච්ඡවි රාජ්‍යයට. ගෙන්නගෙන මොකද කරන්නේ? රජේ රජයේම ඇමතිකමක් දීලා තියාගන්නවා රජ වාසලෙම තියාගන්නවා මොකද මෙයා බොහොම හිතවත් කෙනෙක් අපි හින්දා තමයි මෙයාට දුක් විඳින්න උනේ කියලා. අන්තිමට මොකද කරන්නේ? මෙයා මෙයා එතන ඉඳලා රජපෞල පුංචි කුමාරයාගේ ඉඳගෙන හැම කෙනෙක්ම බිඳවන්න පටන් ගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ උපක්‍රම තමයි අර වගේ ඒවා. එක්කෙනෙකුට කියලා රහසක් කියනවා. එයාට ගිහලා කියන රහස තමයි දන්නවද හාලටයක් ඇතුළු වියටයක් ඇතුළු හාලටයක් තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? එයාගෙන් අර අනිත් එක්කෙනා අහනවනේ මොකද්ද? මොකද්ද අරයා කිව්වේ? මේ වියටයක් ඇතුළු හාලටයක් තියෙනවා කිව්වා. <laughs> කවුරුත් විශ්වාස කරන්නේ නැහැ නෝක කියයි කියලා. යන්න ඒ වගේ උපක්‍රම අද කාලේ හොඳටම තියෙනවද නැද්ද අපේ රටේ? නේද? අපේ රටේ වෙනසුන කියන්නේ වී යට ඇතුළේ හාලට ඒක ඒක නම් ඇත්තක් ඒක රවට්ටන්න ටිකත් අපේ කටේ කියන පොල් ගෙඩිය ඇතුලේ නේද? ඒ කියන්නේ බොරුවක්ම පොල් ගෙඩිය ඇතුලේ හාලටයක් තිබ්බා කියන්නේ. ඒ තරමටම ඉතින් එහෙම උපක්‍රම යොදලා මේ ලිච්ඡවි රාජ්‍ය අල්ලගත්තා කියලා සඳහන් වෙන යටුවාගන්තවල. ඉතින් ඒ වගේ අපේ බෞද්ධකම නැතිකරන්න අපිට හරියට උපක්‍රම අරගෙන ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ අරගෙන තියවිලා තියෙන එක උපක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුන ආය කියන එක. හරි එච්චර අවුරුදු 2000 ගාණක් අපි එකමුතුව එකට එකතු වෙලා බුදු පියාණන් වහන්සේ ඉපදිච්ච තැන නේද බුදු වෙච්ච තැන බුදු රජාණන් වහන්සේ නේද බෝධිසත්වයන් වහන්සේ ඉපදිච්ච තැන බුදු වෙච්ච තැන නේද බුදු පියාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කරපු තැන ආදි වශයෙන් මේවා පිළිබඳ අපි නිවැරදි හැඟීම් ඇති කරගෙන ඒක රාශි වෙලා කටයුතු කරා. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි ඇත්තටම මේ වෙනකොට දෙකට බෙදෙමින් තියෙනවා. බෙදෙන්නේ බෙදිලා ඒවා එක්කෝ ඒක එහෙම තිබ්බ දෙයක්. ඉතින් හා දැන් මේක මරා ගන්න හේතුවක් නෙවෙයි මේ මේ කට්ටිය යම් මතයක් ඉදිරිපත් කරන්නේ හරිම කැත විදිහට. හරිද? ඒ මොකද්ද? අනිත් අයට නිඳා කරනවා. අපි හොඳට දැකලා තියෙනවා තමන් මතයක් ඉදිරිපත් කරා. අපිට මෙහෙම මූලාශ්‍ර තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනේ එහෙමනේ. හා කවුරු හරි කියනවා මේ වගේ සාධක තියෙනවා. ඉතින් සාධක තියෙනවා කියලා නඩු කියා ගන්න දෙයක් නැහැනේ. ඒ කියලා අර අනිත් අයට හරියට දොස් කියනවා. දැන් ඔය අනිත්‍ය කියන වචනේ ඔය අර පැත්ත අපි ඉවර කරලා ඉමු ශ්‍රද්ධාව පැත්තනේ පැත්ත. නේද? දැන් මේක කවුරු හරි භාවනාවකින් දැක්කනම් භාවනාවකින් තේරුම් ගත්තා නම් ගිහිලා බලනකොට මේ මූල අස්සක් තියෙනවා එහෙම මතයක් ඉදිරිපත් කරලා සුහදව කියන්න තරම් අපේ අදහසක් තියෙන්න ඕනේ නැද්ද? ඇයි මේ කට්ටියත් එක්ක නේද? අනිත් කට්ටියත් මේ කට්ටියත් එක්ක මරා ගන්න යනවා. මේ කට්ටියත් අනිත් කට්ටියත් එක්ක මරා ගන්න යනවා. අපේ කට්ටිය දෙකට බෙදලා අඩුම ගානේ ගෙවල් වල පවා සමහර එකිනෙකට කෙනා හදා ගන්නෑ. හරිද? <laughs> ගම් වල කතා කරන්න. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? බෙදිලා. හරිද? එහෙම නෙවෙයි අපි කරන්න ඕනේ. හා එහෙම එකක් තියනවාද? හා ඉතින් ඔයාලා එහෙමනම් එහෙම වන්දනා කරගෙන එහෙම කරන්න මට නම් ඔක විශ්වාස කරන්න බෑ. හරි බෑ කියන කට්ටිය ඉතින් අපිට විශ්වාස කරන්න බෑ. ඉතින් ඔයාලා ඒක විශ්වාස කරන්න. බැරි මම පැත්තකටලා ඉන්නවා. හරිද? පුළුවන් අය විශ්වාස කරන කට්ටිය. හැබැයි අපි එකමුතුයි. හරිද? අරකට ආවන්නට මේකට මේක එහෙම නෑ මේක තරගයක් කරගෙන අපේ අම්මේ නේද ඒක අන්‍ය ආගමික මහස්ථාත්වරයෙක් ළඟට මේ සඳහා රණ්ඩු වල්ලපු විසුණුහන්සලා දෙගොල්ලකට යන්න වුණා මේ නඩුවක් කතා කරගන්න රණ්ඩු වෙච්ච දෙන්නෙකුට එතුමා කියලා තිබ්බා ඔබ වහන්සේලා මේ දඟලන්න එපා බුදුහාමුදුරු ඉපදුණු දැන හොයාගෙන බුද්ධ දර්ශනය හදාරන්න කියලා අන්න එතෙන් තමයි එන්න ඕනේ. කවුරු කිව්වත් කතාව ඇත්ත. එහෙනම් දර්ශනය තුල තියෙන ගැටලුව ඊළඟට ඒ එතනත් මොකද කරේ? දැන් අපිට ගොඩාක් ශ්‍රද්ධාව උපදින දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන ආදී වශයෙන් ඒ බෝධිසත්වයන් වහන්සේ ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන වගේ තැන්. ධර්මයේ තුල තියෙන ඉහළම තැන තමයි අපිට එකමුතු වෙන්න තියෙන තැන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය. හරිද? එතකොට ඒ ලක්ෂණත්‍රය ගැනත් විවිධ මත වෙනත් මත කතා කරමින් කටයුතු කරනවා. මම ඉතින් හොඳට අහගෙන ඉඳලා තියෙනවා මේවා කියද්දී මේ අය පටන් ගන්න කොහොමද දන්නවද අපේ පින්නත් නේ අපි කොහොම පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ හුඟක් අය හරියට දේශපාලකයෝ වගේ සමහර දේශපාලකණයට හරියට ඕන අනිත් අය අවශ්‍ය ගන්න. කතාවක් හදන්න වුණාව තියෙනවා. හරිද? අපේ ගෙදරත් සමහරලාට කාත් එක්ක හරි තරහ වුණාම ඒ තරහ ගිය කෙනාට උවමනාව තියෙන අනිත් එක්කෙනා අවශ්‍ය ගන්න. නේද? අවශ්‍ය ගන්න උවමනාව තියෙනකොට එයාව රිදවන්න තියෙන හොඳම උපක්‍රමය මොකද්ද? කවුරු හරි අපි අවසන්ට වැඩ යුතු කරනවා නම් ඒ අවසන්ට වැඩ කටයුතු කරන එක නා රිදවන්න තියෙන හොඳ උපක්‍රමය මොකද්ද? බලාපොරොත්තු අවසන් එකනේ. එහෙනම් ඇවිස්සෙන්න නැතුව ඉන්න ඕනේ. <laughs> කවුරු හරි මට රිදෙන්න යමක් කියනවනම් මම මේ කටියට අත්දකින්න ඕන නම් කියන්නම්. හරිද? කවුරු හරි අපිට රිදෙන්න හොඳට රිදෙන්න යමක් කියනවනම් චෝට්ටක්වත් රිදුන්නේ නැහැ වගේ ඉඳලා බලන්න හිටියොත් අර මනුස්සයාට පුදුම ප්‍රශ්නයක් එනවා. <laughs> හරිද? හැබැයි හරි අමාරුයි වැඩේ. හරි. හරි අමාරු මොකද රසවත් කෑම එකක් ගෙනත් දුන්නාම ඉතින් ගිජුනේ. ඒ වගේ තමයි අර රිදවන දේවල් කරපුවා අපේ හිතත් රිදව ගන්නවා. හරි ඒක තමයි අර හිත සහන එන්නේ. මොකද එහෙන් රිදවන්න හදන්නෙම යා තරහ පිරිමහ ගන්නට. ඒතර අපිට රිදුන් නැත්තම් නේද? රිදුන් නැත්තම් අපි බාරගත්තේ නැත්තම් ඉතින් ඒකට අපි ශක්තිමත් වෙන්න ඕනේ. අන්නේ වගේ මේ අය නොයේකුත් උපක්‍රම යොදාගෙන යොදාගෙන කියාගෙන කෑ ගහගෙන කෑ ගහගෙන කෑ ගහගෙන එනකොට අපි මොකද කරන්න ඕනේ? හරි මේ පටන් ගන්න මෙහෙමයි. මොනවද කියන්නේ සාම්ප්‍රදායික භික්ෂූන් වහන්සේ කියලා අර ඔක්කොටම ඉස්සෙල්ලා බයිනවා. ඒ පැත්තෙන් බයින්න පටන් ගන්නවා. හරිද? දැන් මටත් බයින්න වෙලා කරා සාම්ප්‍රදාය ඔළුවේ තියාගත්ත නේද? සාම්ප්‍රදාය ඔළුවේ තියාගත්ත ඔළුවේ තියාගෙන සාම්ප්‍රදාය මේ සම්ප්‍රදාය රජ කරවන්න යන මේ කෙනෙක් කියලා. ඉතින් ඒක බයිනවා කියලා මට කරලා තියෙන්නේ මොකද්ද? හොඳක්මයි කියලා තියෙන්නේ. <laughs> හොඳක්මයි කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය කියන්නේ පැහැදිලිවම සම්ප්‍රදායන කුල අපිට ලැබිච්ච දෙයක්. වර්තමානයේ බුදු පියාණන් වහන්සේ පැහැදිලා නැහැ. බුදු පියාණන් වහන්සේ ජීවමානව නැහැ. එහෙනම් මම මෙහෙම කියන්නේ අපි කළ යුතු දේ ගැන මේ මේ මහා කියන මේ පඳුරකට ගහපුවාම රාජකීය පඬිතුලා මෙච්චරක් විසි වෙනවා හරිද මෙහෙමයි ඔහොම ඒ වගේ නොයේකුත් ඒ පැත්තෙන් අවලාද කියනවා හරියට අවලාද කියනවා ඔය පරණය වැඩන්නේ ඔය සමාධියෙන් කාටද හරියන්නේ ඔය ආරකෙන් මේකෙන් කාටද හරියන්නේ මම කියන්නේ එහෙම නෙවෙයි කවුරු හරි කරුණාවෙන් මෛත්‍රියෙන් Tamante යම්කිසි දෙයක් තේරුණා නම් අපේ පින්නන්නේ අපි කෙනෙක්ව ලං කරගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා ඒ කෙනාගේ චර්යාව දිහා බලන්න යම් ධර්මයක් ඒ තැනත්තා ළඟ තියෙනවා නම් අන් අයට අපහාස කරන්නේ නැහැ හරිද Taman හුවා දක්වගෙන අනිත් අය හෙලා දකින්නේ නැහැ. හරි? Taman හුවා දක්වගෙන අනිත් අය හෙලා දකින්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන මහා ගුණයක් මිනිස්සුන්ගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉන්න මිනිස්සු ගුණවන්තද නැද්ද? ගුණවන්ත වෙන්න ඕනද නැද්ද? කාගෙන් හරි වැරදි වචනයක් කියුණා කියලා. මම බලාගෙන ගිය පෙරේදා එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් මේ සමාජ මාධ්‍ය තුල අපේ අම්මේ අසභ්‍ය වචන අසභ්‍ය නොවන ආකාරයට අසභ්‍ය විදිහටම කියනවා. හරිද? එතන අඩු වෙලා තිබ්බේ ඒ කියන්නේ අසභ්‍ය කියලා කියන නරක වචන ටික විතරයි අඩු වෙලා තිබ්බේ. ඉතින් මේක දකින මේ මේ වාද විවාද දකින අන්‍යාගමිකයෝ එකපාරටම ඕක පීරගෙන යනවනේ සමාජ මාධ්‍ය හොයාගෙන යන එකක් නේ. නේද? ඇහෙන එක නෙවෙයිනේ. හොයාගෙන යනකොට මේවා අර තියෙන මේ තැන්තගල YouTube වල වගේ දේවල් වල මේවා උඩින්ම දාලා අනිත් එකේ වාර මුදල් ගෙවලා ඒවට ප්‍රසිද්ධියක් ලබා දීලා එහෙම දාලා. මෙයාලා මෙයාලා මේ දාන්නේ කාටද? එක්කෝ කාමරයකට දාගන්න ඕන කාමරයකට දාගෙන දෙගොල්ලෝ එකතු වෙලා නේද අර කියන්නේ ඉස්සර මේ නේද පොර කණ්ඩින්න බලලු දෙන්න ගෝණියක දාලා බැඳපියව කියන කට්ටිය. <laughs> මේ දෙන්නා පොර කණ්ඩ දෙනෝනේ ගෝණියක දාලා බඳින්න කියලා. ඒතකොට කියනවා විහිළු කතාවක් තියෙනවානේ. කියලා අන්තිම උදේ බලනවා නැටි දෙක විතරක් ඉතුරුලා තියෙයි. මොකද දෙන්නම කාලම <laughs> දෙපැත්තට කියලා. ඒ වගේ මෙහෙම විකාරයක්වත් කරගන්න නැතුව කොහේ හරි තැනකට එකතු වෙලා යුද්ධ ප්‍රකාශ කරලා මේක මේක කොහෙන්ද මේ යුද්ධ ප්‍රකාශ කරන්න හදන්නේ? මූණට මූණ නෙවෙයි. පැත්තකට වෙලා යුද්ධ ප්‍රකාශ කරමින් අනිත් මේකෙන් වෙන්නේ මොකද්ද? ශාසනයට ලොකු හානියක් වෙනවා. අපි මේක කතා කරන්නේ ඒ දෙගොල්ලන්ම විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්නේ නෙවෙයි. මම මේ ක්‍රමයක් කියලා දෙන්නයි හදන්නේ. හරිද? අපි කරන්න ඕන දේ මේ වගේ වෙලාවක. ඉතින් ඒක න මේ වගේ දේවල් සිද්ධ වෙන්න හොඳ නැහැ. අපි කෙනෙක්ට රවුම් ගෙරවුම් ඇති වුණා නම් ඒවා තනියෙන් බැන්නන මාධ්‍ය වල නෙවෙයි හම්බෙලා කතා කරලා සාසනය තුල එකමුතුවක් ඇති කරගන්න ඕන. අපි මේ භික්ෂුන් වහන්සේලාටත් කීයතුව තියෙනවා මේ වැඩේ කරන්න එපා. ඒ ශ්‍රාවකයොත් මොකද කරන්නේ ඊට පස්සේ? ඒ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? මේ දෙනම උඩින් අන ගන්න කොටා ගන්නකොට හරියට කොයි වගේද දන්නේ මම එක දවසක් හරි ලස්සන දර්ශනයක් දැක්කා. හරි. අපි දුෂ්කර ප්‍රදේශයක අරණ්‍යයක ඉන්න කාලේ දැන් වලි කුකුල්ලෝ හැම තැනම ඇවිල්ලා නිදහසේ ඉන්නවා. හරි. එක දවසක් මේක දැක්කම මට හරි හිනා. හරි. ඉතින් උන් ඇවිල්ලා නිදහසේ ඉන්න අපේ ආවාසය ළඟට ඇවිල්ලා කෑම කනවා. උන් හරි ලස්සන දර්ශන උදේට 15 20ක් විතර එනවා. එක දවසක් රණ්ඩුවක්. හරි. වලි කුකුල්ලු දෙන්න කොටා ගන්නවා. කීකිලියෝ දෙන්න කොටා ගන්නවා. හරිද? පැටවුත් කොටා ගන්න බලනකොට. ඔක්කොම කොටා ගන්න වෙනවා. මට ඇත්තටම හිතෙනවා මේ වගේවත් මේක පුළුවන්කම තිබුණනම් පටිගත කරලා පෙන්වන්න මේ මිනිස්සය තුළ තියෙන ලක්ෂණය නේද මේ තිලා ඒ ඒ කණ්ඩායම් දෙක වෙන වෙනම පැටව පැටව කොටා ගන්නවා ඒ වගේ මේකෙත් එහෙමයි නේද ලොකු අය කොටා ගන්නවා මැද අයත් කොටා ගන්නවා ශ්‍රාවකයොත් එක්කෙනාට එක්කෙනා යටින් අර කට්ටිය වීඩියෝ වල බැන ගන්නවා මේ කට්ටිය මේක දාන කමෙන්ට්ස් වල බැන ගන්නවා ඉතින් මේ වගේ ඇයි අපි මේ වැනි තත්ත්වයකටපත් වෙන්නේ අපි අපිට මේ සිද්ධ වෙන්නේ මොකද්ද අපි බොහොම ලොකු පරිහානියකට පත්වීම ඒ අතර වාරේ සමහර අය හරිය අසරණ තත්ත්වයකට පත් වෙනවා. දැන් අපි මොකද කරන්න කියලා සමහර ගිහය කල්පනා කරනවා කවුරු කියන එකද හරි කියලා. ඉතින් කවුරු කියන එකද හරි කියලා කියන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු කියපු දේ හරි. නේද? ඒක හොයාගන්න අපිට ත්‍රිපිටක මූලාශ්‍රයක් තියෙනවා. ත්‍රිපිටකය පිළිබඳ මූලාශ්‍ර තියෙනවා. හාමුදුරුවෝ කියනකන් ඉන්න ඕනේ නැහැ. කවුරු හාමුදුරුවමක් කියනකන්වත් ඉන්න ඕනේ නැහැ. ත්‍රිපිටක මූලාශ්‍රය හොයාගන්න ඕනේ. මොකද ඒක අපේ උරුමය හින්දා. හරිද? අපි අද මේ කතා කරන්න යන්නේ පොත්පත් කබඩ් එකකට දාලා වහලා නෙවෙයි උරුමය රකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක භාවිතයට ගැනීමෙන්. ඒක භාවිතයට ගන්නකොට අපේ ජීවිතවල විශේෂයෙන්ම ප්‍රථම ධානය ගැන මේ සතිය කතා කරා. ඒක භාවිතයට ගන්න. අද මේ ප්‍රථම ධානයට පත් වෙන එක ගැන නෙවෙයි කතා කරන්නේ. ඒක ගැන අපි ගොඩක් කතා කරා සතියේම. අපි තා උනන්දුවක් අරගෙන ඊටාම ඉහළ තලයේ මිනිස්සු බවට මානසික තත්ත්වයක් තියෙන මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. එහෙමපත් වුණා නම් අර වගේ ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. රහත් රහත් කියලා කියාගත්තට ප්‍රථම ධ්‍යාන ලක්ෂණයක්වත් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එතකොට ඒ වගේ අය කෙරෙහි බොහොම අනුකම්පා කරලා අපිට කරන්න තියෙන වැඩක් තියෙනවා පින්නත් නේ ඒ තමයි අපි ඒකරාශී වෙලා එකතු වෙලා කිසිම විදිහකින් ඇවිස්සෙන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. හරිද? අපි ඇවිස්සෙන්න හොඳ නෑ, දඟලන්න හොඳ නෑ. කාටත් කාත් එක්කත් කරුණාවෙන් කතා කරලා, මෛත්‍රියෙන් කතා කරලා අවස්සන්න හදනකොට ඇවිස්සෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඔය ධර්ම විකෘති කරන ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි යෝග කරන්නේ. පසුගිය දවස්වල මේ අතන්න මතකද මම පරණ කතාවක් මතක තියාගෙන කියනවා නේ උදාහරණයක් මේ කියන්නේ. අපිට හරිය දේවල් හම් වෙනවා සැරෙන් සැරේ සැරෙන් සැරේ. එක එක දේවල් අපිව කුපිත කරන්න එක එක දේවල් කරලා සද්ද නැතුව ඉන්නවා. ඒතකොට අපේ වැඩේ මොකද්ද? පැය ගණන් ඒව ගැන කතා කරනවා. එක කෙනෙක් එහෙම කියලා තිබ්බා. මම මොකක් හරි එකක් එළියට දානවා. දාපුවම ඒ ටොපිය ගත්ත කට්ටිය ඒක කනවා. මම පැත්තට නිදහසේ ඉන්නවා. හරි. මම මොකක් හරි එකක් එළියට දානවා. මට ඉතින් ඔය හිතිච්ච වචනයක් කියලා දානවා. මම නිදහසේ ඉන්නවා. කට්ටිය ඒකට අල්ලනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මතක දෙක සැරයක් වෙච්ච වැඩක්. අපි ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ලස්සනට නේද අපිට අදාළ ආකාරයට කියන මේ බොහොම රස විඳින හිතට සුවයක් දැන සින්දුවක් තමයි ධර්මබුදුන්ගේ ගීතය. නේද? එතකොට ඒකට එක්තරා අපි පාසල් යන කාලේ ඉඳන් ඒකට තාලයක් තියෙනවා. හරියට නිකන් ඒක බෞද්ධ පැති ගීයක්. ඒකට එක්තරා තාලයක් තියෙනවා. ඒ තාලය බොහොම මේ සිත සනසවන තාලයක්. හරිද? එතකොට මේකට මතකද කරපු වැඩ එක සැරයක් ජාතික උත්සවයකදී මොකද කරේ මේකට වෙන පල්ලිවල එහෙත් නැත්නම් වෙනත් වෙනත් තැන්වල කියන ඔපෙරා ආකාරයට මේක හයියෙන් කියලා කෑ ගහලා යටිගිරියෙන් කියලා ඌ කියලා මේක කියලා පෙන්නවා. අපි මොකද කරේ? මාස ගාණක් මේකට රණ්ඩු ඇල්ලුවා. <laughs> මාස ගාණක් මේකට රණ්ඩු අල්ලලා හිටියේ. හැබැයි ඒ වෙලාව අතරවාරේ යටින් බොහෝ වැඩ වගේක් වෙනවා. ඒක ඉවරනකොට වෙන එකක් දෙනවා. හරිද? වෙන එකක් දෙනවා. ඒ වගේ මොකක් හරි එකක් දෙනවා. ඒ වෙනකොට මොකද වෙන්නේ? මේවා ටික ටික දැන් ධන රජය ශ්‍රී ලංකා ජනරජය බෞද්ධ ධර්මයට මූලිකත්වය දිය යුතුයි කියලා තමයි තියෙන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? මේක දැන් ඊළඟ සංශෝධනයක් වෙනකොට හරි අපිට තේරෙන්නේ නැහැ ඒක. මොකද අපිට තියෙනවා නේද දන්නෝ බුදුන්ගේ ගීතයත් එක්ක රණ්ඩු අල්ලන්න තියෙනවා. වෙන වෙන ඒවාත් එක්ක රණ්ඩු අල්ලන්න තියෙනවානේ. දැන් ඊළඟට සංශෝධනත් එක්ක එන ඒවා තියෙන කොහොමද? ශ්‍රී ලංකාව බෞද්ධ ධර්මයට මූලිකත්වය දිය යුතුයි. හරි ශ්‍රී ලංකාව. කවුද ශ්‍රී ලංකාව කියන්නේ? මූලිකත්වය දුන්නේ නැත්නම් කවුද වගේ කියන්න ඕනේ? හරිද? ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ධර්මයට මූලිකත්වය දී යුතුයි කිව්වනම් රජයේ වගේ කීමක් තමයි මේකට මූලිකත්වය දෙන එක. දැන් පස්සේ තියෙන්නේ අපිට මේ සියුම් සියුම් තැන් ගැන මෙලෝ කල්පනාවක් නැහැ. අපි මොකද කරේ? අපි අර අපිට දෙන ඒ වගේ වෙලාවට හොඳ දේවල් ටිකක්. හරිද? මොනවා හරි එකක් නිර්මාණය කරලා දෙනවා ලංකාවේ හැමදාම අලුත් ප්‍රවෘත්තියක් දෙනවා ඔක්කොට ඕවා පරණ සෙල්ලම් ටික ඔක්කොම අමතක වෙන්න ලස්සන ප්‍රවෘත්තියක් දෙනවා. දුන්නාම අපි මොකද කරන්නේ? උඩ පැන පැන අර කර තල තල කෑග ගහ මරා ගනිමින් කටයුතු කරනවා. සිහිය නැහැ අපිට සිහිය නැති වෙනවා. මතකයිනේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා ඉන්දික කියන පිරිවැජියත් එක්ක හිටපු තවත් කෙනෙක් දෙන්නත් එක්ක ලොකු විවාදයක් ඇති කරගන්නවා. එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට පක්ෂව අනිත් එක්කෙනා බුදුරජාණන් වහන්සේට විපක්ෂ බුදුරජාණන් වහන්සේ දොස් කියනවා එක්කෙනෙක් ಗುಣ කියනවා. මේක මේ වාදයේ දිගටම ගියා අන්තිමට මේක බුදුරජාණන් වහන්සේ ළඟටම අරගෙන ගියා වික්ෂුන් වහන්සේලා වහන්සේට මෙහෙම නුගුණ කියනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ වාදය? මහණෙනි පළවෙනියෙන්ම නුඹලා නොකිපිය යුතුයි. උඹලා කිපෙන්න බෑ. ඇයි? බුදු පියාණන් හේතු දේශනා කරනවා. කිපුනොත් යම් හේකින් ඒ අය මට කිව්ව නුගුණය මොකද්ද කියලා ඔය කට්ටියට අවබෝධ කරගන්න බැරි වෙනවා. හරිද? ඒක බුද්ධ අවවාදයක්. ඒ අය බුදුරජාණන් වහන්සේට විරුද්ධව කියපු දේ මොකද්ද කියලාවත් අවබෝධ කරගන්න බැරි වෙනවා. අපිටත් මේ වෙලා තියෙන එක. අපේ ඔළුවේ තියෙන අවබෝධාත්මක ඥානය නැති වෙන විදිහට එක එක ගිනි ගෙඩි කාලෙන් කාලයට කාලෙන් කාලයට පත්තු කරගන්නවා කට්ටිය. පත්තු කරගෙන ඒ වගේ මාත්‍රිකා හදාගෙන මොකද කරන්නේ? මේ මාත්‍රිකා වලට අදාළ රසවත් දේවල් අරයා මේක කිව්වා, මෙයා මේක කිව්වා කියලා අද ඒක කාලය පාර්ලිමේන්තුවේ කොකේන් කියලා කතාවක් පටන් අරගෙන ඒක එක එක්කෙනා එක එක්කෙනා නේද අරහෙට වාද කරනවා මෙහෙට වාද කරනවා අන්තිමට මම හොද්දට බැලුවා. මේක කිව්වට කීප දෙනෙක් කළකෝ මෙන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දැන් ලංකාවේ ඉහළම ස්ථානයේ මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන තැනක් කියලා දෙන්නේ හාමුදුරනේ ඔබ වහන්සේලාට වගකීමක් තියෙනවා. කිව්වට පස්සේ ඉතින් මාත් බැලුවා. හැබැයි මට හොඳට තේරුණා. මේ කතා අතර වාරයේ තියෙන්නේ තනි කර බොරුවක්. හරිද? තනිකර බොරුවක් කියන්නේ මේ අය ඇත්ති පදං බොරු කියා ගන්නවා එක එක්කෙනාට විරුද්ධ ඒවා කියනවා සමා ಗುಣ කියනවා විරුද්ධ ඒවා කියනවා හැබැයි ඒවා ඇතුලේ ඇතුලේ මොකුත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ හරි ඇතුලේ ලොකු ප්‍රශ්නයක් නැහැ ඒවා ඒ ඒ අයගේ සමහර සමහර වැඩ කටයුතු කර ගැනීම සඳහා අපිට මවාපාන එක්කෙනෙක් එක ප්‍රකාශයක් අරගෙන ඒ ඒ උගුල් ඒ වගේ ඒ වගේ බොහෝ උගුල් අපිට තියෙනවා විශේෂයෙන් බෞද්ධ ධර්ම විනාශ කරන්න කොන්ත්‍රාත් බාරගත්ත කට්ටිය. අර ඒ වගේ එකක් තමයි යන්තම් ඒක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ඉක්මනට ඒක එළියට ගත්ත හින්දා මම හිතන්නේ අපි ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ එහෙම එකතු වෙලා ඒවා ඉක්මනට වළක්ව ගත්ත හින්දා නම් වශයෙන්ම කියන්න ඕනේ මේ වගේ සේවයක් කරපුවාම අර ගුවන්විදුලි නාට්‍ය ටිකේ අන්තන් නැවතුන නැත්නම් ඒවත් හොඳ මාතෘකා ටිකක් අපයන්ට හිටියේ නිර්වස්තම් පරමංසුකම් මේ තරුවන් සරණයි කියලා කිසි තේරුමක් නැති නන්දාගෙන මේ වගේ ළඟට ඔය බුදුන්ගේ රස්තිය ආදෝ වික්ෂුර ප්‍රතිරූපකේ කිකේ මේවා යාළමයි ප්‍රසිද්ධ කරන්නේ ප්‍රසිද්ධ කරලා එළියට දාලා සම්පත නැති වෙනවා. ඉතලා ඒ යටින් ඔක්කොම විනාශ කරන වැඩ පිළිවෙලා අරගෙන යනවා. එහෙනම් බෞද්ධ විදිහට විශේෂයෙන් සිංහල විදිහට අපි අපේකම ආරක්ෂා කරගන්න අපේ උරුමය ආරක්ෂා කරගන්න අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන ලනු කන්නේ නැතුව ලනු කන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් ලනු කන්නේ නැතුව ඉන්න නම් නිවැරදි දත්ත හොයාගන්න ඕනේ. හරිද? නිවැරදි දත්ත හොයාගන්න ඕනේ. හොයාගෙන අනතුරක් තියෙනවා නම් ඒක වළක්ව ගන්න ඕන. අනතුර හැමුවේ අපි අනතුරක් කරගන්න හොඳ නැහැ. හරිද? ඒ සඳහා අපි හැම හැම වෙලාවකම සිහියෙන් බුද්ධියෙන් මේවා මොලෙන් ගහන වැඩ ඒ පැතිවලින්. දැන් කායිකව තියෙන භෞතිකව තියෙන යුද්ධය ඉවරයි. දැන් තියෙන එතන මේ යුද්ධයත් එක්කම ඊට පස්සේ පටන් ගත්තේ මොන යුද්ධයද? මානසික යුද්ධයක් පටන් ගත්තේ. මනසෙන් ගහන යුද්ධය මේකේ අඩුවක් නැහැ. ඒකේ උච්චම අවස්ථාව දැන්. ලොකු ප්‍රහාරවලට ලක් වෙලා තියෙන්නේ. ඒ මොකද ලංකාවේ මිනිස්සුන්ට මේ වෙනකොට විශේෂයෙන් රට පාලනය කරන නැත්නම් රටේ දියුණුව ගැන කතා කරන්න කිසිම කිසිම මේ අවශ්‍යතාවයක් කිසිම දෙයක් නැහැ වෙන ප්‍රශ්න වර්ගයක් තියෙන්නේ. අපේ පින්නත් නේ. බොහෝ දෙනත් එක්ක අපි ආශ්‍රය කරලා බැලුවා. මේවා එළියට දානවා අපි ඉක්මනටම දානවා. මේ මේ ධර්මයෙන් තමයි මේ ඉන්නේ. ඒවා අපි තේරුම් ගන්න ඕනේ. මම බොහෝ දෙනෙක් එක්ක කතා කරා. ඒ රට ගැන කතා කරා වැඩි දෙනෙක් කියන්නේ හාමුදුරනේ ওই වගේ කටයුතු කළොත් අපිට ඡන්දේ හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට ඡන්දෙට එන්න බලාපොරොත්තු වෙ ඉන්න සමහර අය ඒ ඒ තැන්වල ගිහිල්ලා ලංකාවේ තැන් තැන්වල ගිහිල්ලා කටයුතු කරනකොට එතෙන්ට එකතු වෙන පිරිසට දෙන්නේ මත්පැන්. හරිද? ඊළඟට ඊටා විශාල මිත්‍යා දෘෂ්ටිකයන් තියෙන අයගේ සාදවලට අර මේ ඒවා ඒ හොඳට දන්නවා ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය පතුරවන අය කවුද කියලා ඒ වාට සමහර අය සම්බන්ධ වෙමින් කාටයුතු කරනවා ඒ මොකද ඒ හැම දැන් අපේ සමහර දේශපාලනඥයන්ට අවස්ථා තියෙනවා මෙතනිනුත් ගන්න ඕන ටික ඒ අරමුණ තියෙන්නේ රට නෙවෙයි අරමුණ තියෙන්නේ ඡන්දේ පුදුම කර්මයක් මේක හරිද අපේ රටේ මිනිසුන්ට බල තණ්හාව කියන එක ඉහළම තැනකට ඇවිල්ලා තියෙන්නේ. රට ගැන තීරණය කරලා කටයුතු කරන එක නෙවෙයි තියෙන්නේ. තමන්ගේ බලය කොහොමද වර්ධනය කරගන්නේ කියලා ඒ බලය වර්ධනය කරගන්න එක ගැන සහ ඒකින්ද හැම ශේත්‍රයකින්ම ඡන්දේ. ඡන්දේ ඡන්දේ ඡන්දේ ඡන්දේ මේ ඡන්දේ තමයි අපිට සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තියෙන්නේ. මේ ඡන්දේ හින්දා වෙන මොකක්වත් නෙවෙයි පින්නන්නේ. කැලයක් කැපුවත් වචනයක් කියන්නේ. හරිද? පැත්තක් විනාශ කරත් වචනයක් කියන්නේ. කෙලින් වැඩ කරන්න පුළුවන් තැන්වල කෙලින් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඡන්දේ කිට්ටු වෙනකොට සමහර කෙලින් වැඩ පටන් ගන්නවා සමහර අය. හරිද? අවුරුදු ගාණක් නොකරපු ඒවා හදිසිය පටන් ගන්නවා. මේ මේ මේ නලු රංගනය. හරිද? මේ නලු නිලි රංගනය. මේක නලු නිලියන්ටත් අපහාසයක් මේ රංගනය. මේ රංගනය තේරුම් ගන්න ඕන අපි. හරිද? එක සැරයක් බැට කෑවා නම් දෙසරයක් බැට කෑවා නම් බෞද්ධ විදිහට තේරුම් ගන්න ඕන. මෙන්න මේ ලැජ්ජාව ඇති කර ගන්න ඕන අපේ පින්වත්නි. මොකද්ද අපි ඇති කරගත යුතු ලැජ්ජාව? ඒ තමයි අපේ අම්මා කෙනෙක් කියන්නකෝ. අපේ අම්මා කෙනෙක් ඉන්නවා එයාගේ මහත්තයා එයා එක සැරයක් රවට්ටනවා. තරුණ තරුණ අම්මෙක් ඉන්නවා කියන්නේ එයාව රවට්ටනවා. දැන් මේ තරුණ කාන්තාව කල්පනා කරනවා මගේ දරුවොත් ඉන්නවා මේක හරියන්නේ නැහැ මම සමාව දෙන්න ඕන කියලා සමාව දෙනවා. සමාව දෙලා දැන් හොඳින් ඉන්න උත්සාහ කරනවා. දෙවෙනි සැරේත් රවට්ටනවා. ආයෙ කල්පනා කරලා ආයෙ සමාව දෙනවා. තුන්වෙනි සැරේත් රවට්ටනවා. හරිද? කැත විදිහට රවට්ටනවා කියන්නේ. දැන් ආයෙ සමාව දෙන්න හදනවා. අනිත් අය ගිහින් එයාට මොනවද කියයිද? අනිත් අයගේ ළඟින් ඉන්න යාළුව මොනවා කියයිද? කාට ලැජ්ජා නැහැ. නේද? ලැජ්ජා නැයි. පළවෙනි සැරේට රැවට්ටුවා, දෙවෙනි සැරේට රැවට්ටුවා, තවත් සමාව දෙන්න ලැජ්ජා නැද්ද කියලා අපි අහනවද නැද්ද? අන්න ඒ වගේ අපිට තේරෙන්න ඕනේ. අපේම යොමු ටික අපිව හොඳට රවට්ටනවා. හරිද? හොඳට රවට්ටලා සලකන්නේම නැත්තේ බෞද්ධයින්ට. සලකන්නේම නැත්තේ සිංහලයින්ට. ඒ වෙන මොකටත් නෙවෙයි අපිත් එක තරහකට නෙවෙයි. ඇයි මෙච්චර ගෙනහිලිකම් කරන්නේ වෙන මොකටත් නෙවෙයි. අර කුට්ටියක් පිටින් අර පැත්තෙන් ගොඩක් හදාගන්න ඒ ඒ පැතිවල තනියම වර්ධනය වෙන්න ඉඩ දීලා හරි මේ ළඟදී එක්කෙනෙක් කියනවා සිංහල ජාතිය ගැන බෞද්ධකම ගැන කතා කරන්න බෑ හාමුදුරනේ. එහෙම කතා කරොත් අනිත් අපි ඡන්දෙ ඉල්ලන්න ඉන්නේ සියලු දෙනාගේ ඡන්ද අපිට ලැබෙන්නේ නැහැ. ඔන්න බලන්නකො කතාව කියන්නේ මොකක්ද කියලා. සිංහල ජාතිය ගැන බෞද්ධකම ගැන කතා කරන්න ඕනේ ඇයි අපේ රටේ? ගහගන්න මරාගන්න කොටා ගන්නද? නැහැ. බෞද්ධකම තුල තියෙන සමානාත්මතාවය. නේද? ඒ සමානාත්මතාවය තුල අපි කිසි කෙනෙකුට හිංසා කරනවද? නැහැ. එහෙනම් අපේ රටේ ප්‍රතිපත්තිය තුල බෞද්ධ ධර්මය ඉස්මතු වුණොත් කාටවත් හිංසනයක් නැතුව සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් දෙයිද? ඇත්තටම අපි එහෙමද නැද්ද? අපි අන්‍ය ජාතිකයොත් එක්ක බොහොම සුහදව එකතු වෙලා ඒ වගේ අයත් එක්ක එකතු වෙලා සමහරට අපේ වැඩක් කරනවා අපිට හරි සන්තෝෂිකුත් ඇති වුණා. අනේ මේ අය කියලා ඒ කට්ටිය අපි අතර මේ අර මිත්‍රත්වයේ හැඟීම අපේ හිත හරියට සතුටු කරනව නේද? අපි එහෙම එහෙම අකමැත්තක් එහෙම අපේ එහෙම ම්ලේච්ඡ ගතියක් කියන්නේ මම දකින්නේ සාමාන්‍ය මිනිස්යාගේ තුල හරීම එකමුතු අපිට කාගේ දුක දැනෙනවා. ද්‍රවිඩ ජාතික අම්මා කෙනෙක්ගේ දුකක් අපිට තේරෙන්නේ නැද්ද? හොඳට තේරෙනවා. එයාලගේ දුකේදී අපේ ඇස්වල කඳුලක් වුණා නැද්ද? නේද? ඒවා ඕන තරම් තියෙනවා. නේද? බොහෝ විට ඔය 81 වගේ කාලයේදී ඔය ಜಾතිවාදී කෝලහල ඇති වෙච්ච වෙලාවල් වලදී ඒවා එක්තරා පිරිස් විසින් සිද්ධ කරපු දේවල්. ඒවා ඒවත් ඔය දැන් කාලේ වගේම තමයි. මම දන්න වැඩි දෙනෙක් ඉන්නවා දෙවිඩ් ජාතින්ව සුරක්ෂිත කරලා. කවුද? සිංහල මිනිස්සු. හරි. තමන්ගේ හිතවත් අයව ආරක්ෂා කරා ඒ වෙලාවේ මේ අර දරුණු මිනිස්සුන්ගෙන් ඒ කට්ටිය ඔක්කොම මරාගෙන කොටාගෙන එනකොට වැඩි දෙනෙක් සිංහල ගෙවල් වලට වෙලා සුරක්ෂිතව හිටියා තමන්ගේ යාළුවෝ කට්ටිය දැකගත්තා. ඉතින් ඒකින්ද දිගටමත් එහෙමයි අපි ජීවත් වුනේ. මේක මේ වෙනත් සෙල්ලමක් මේ හැමතැනම යන්නේ. හරි. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න අපි බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන අය. ඉතින් ධර්මයේ විකෘති කරන්නන්ට අපි ධර්ම අවබෝධ කරගෙන ප්‍රථම ධානා ආදී මට්ටමක් හදාගෙන ඒවට විකෘති කරන්න දෙන්නේ නැතුව ඒවා ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් අපේකම ආරක්ෂා කර ගැනීම සඳහා අපි එකමුතු වෙලා මේවා තේරුම් අරගෙන නැවත නැවත රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අපි ඇයි හැම කෙනෙක්ම හැම තැනකම කතා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි රටේ බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච මේක මත අමතක කරන්න මෙපා හැමතැනම බය නැතු කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? රට බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් සිංහල ජාතිය මුල් වෙච්ච සිංහල ජාතියේ මූලිකත්වය ඇති බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් ලංකාවට එන්න ඕනේ එහෙම ප්‍රතිපත්තියක් ආවොත් සියලු දෙනාට එකමුතු වෙලා ඉන්න පුළුවන් බෑද අනිවාර්ය පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න ඕන කවුද සිංහල මිනිස්සු මේ ක්‍රියාත්මක කරන්න අනිත් පැත්තට සහයෝගයෙන් ක්‍රියාත්මක කරන්න ඒකට අපේ කටට බැරි කමක් නැහැ හොඳටම පුළුවන් හැබැයි ඒක ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. ඒක අපූර්ව ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. ඒක ඔය මේ දුන්නේ නැති දේවල් Tamanට අයිතියක් නැති සදාචාර විරෝධී වැඩ කටයුතු කරන්නේ නැති යහපත් මිනිස්සු දැන් හොයන්න පටන් ගන්න ඕනේ. හරිද? හොයලා ඒකක්ේ බල ගන්නන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. සදාචාර විරෝධී කියන්නේ තාමත්ම කැත වැඩ කරනවා. නීතියේ රාමුව තුල ඉඳගෙන. ඒකල කියන්නේ හරිය නීති කරපයින්නේ. නේද නීතිගරුකයි කියලා කියන නමුත් නීතියේ රාමුව තුල ඉඳගෙන ලොකු කැත වැඩ කරනවා ඒවා අමානුෂික වැඩ හරි අපි අමානුෂික වැඩ අපේ නිවෙස් වල අපේ ගම් වල අයගෙන් අමානුෂික කර කියා ගන්න දෙයක් අපිට නැති වෙන අසරණ විදිහ අමානුෂික දේවල් වලට මුහුණ පාලා තියෙනවද නැද්ද නේද ඒවා ඒවා හරියට හිර වෙන තැන් ඒ වගේ ලොකු පීඩනයක් හරි දැන් දැන් ඔය තමයි අර සංස්කෘතිකාංග වගේ අපි අපි අපේ සංස්කෘතිය තුලින් ඇත්තටම බෞද්ධ සිංහල මිශ්‍ර වෙච්ච අපූර්ව සංස්කෘතිය තුලින් අපි හැමදාම යහපත් මිනිස්සු විදිහට ජීවත් වුණා නේද? පන්සලකට අපි හිතමුකෝ පන්සලකට අපි යහපත් ඇඳුමක් හැමදාම ඇඳගෙන ගියා. දැන් අපි හිතමු කවුරු හරි සංකර වෙච්ච මුළු ඇඟම වැහිච්ච ඇඳුමක් අඳා යනවා. මම බලන්න අසරණ හැටි මම මේ කියන්නේ. සංකරය කියන්නේ ශරීරයේ කැපී පෙනෙන ආකාරයේ රාගාදී කෙලෙස් ධර්ම උපදින්න හේතු වෙන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන යනවා. ඇඳගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කණ්ඩායමක් මොකද ඇඳලා යනවා කියන්නේ ඇඳන් ගිහලා අපි ඉතින් ගිහිල්ලා කියනවා ඕක පුතේ හරියන්නේ නැහැ, ඕක දුවේ හරියන්නේ නැහැ කියලා. කිව්ව ගමන් මොකද කියන්නේ? මේකේ කොතනද මගේ ශරීරය විවර වෙලා තියෙන්නේ කියලා අහනවා. හරිද? ඊළඟට අහනවා එහෙමත් අහනවා ඊළඟට අපි ඇඳගෙන යන්නේ ඊටාත්ම මේ ඇඳුම ඇඳට මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන අපේ නෙවෙයි. අපි දිහා බලන අයගේ. හරිද? අපි දිහා බලන අයගේ ප්‍රශ්න තියෙනවා. අඩ නිරුවත් අඳන් අඳුන් අඳගෙන ගිහිලා කියලා මේ ප්‍රසිද්ධිය කියනවා කට්ටිය. අපි දිහා බලන අයගේ ඒ බලන අයගේ හිතවල ඒක ඇත තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඒවා ඒවා නීති වලින් යටත් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. විහාරස්ථානයකට යනකොට ඒ වගේ අඳුමක් ඇඳගෙන යාමෙන් එද සිද්ධ වෙන අසාධාරණය නේද? ඒවා නීති නීති පොතේ තියනවද? නෑ ඒ වාගේදී තියෙන සදාචාරාත්මක බව manussකම ඇයි මෙතන ඉන්නේ කවුද මෙතන ඉන්නේ වික්ෂුන් වහන්සේ එහෙනම් වික්ෂුන් වහන්සේ කියන්නේ කවුද කෙලෙස් අයින් කරලා නිවන් දකින්න පිළිපන් අය නේද ඔය සිල්ලඳුම ගැන අපි කියවන්න ගියාමත් එහෙම ඒවා කියනවා හ්ම් කරාම දෙක ගලවලා සිල් ගන්න ගා ඉතින් මගේ චේතනාවක් තිබ්බේ නෑනේ හ්ම් චේතනාවක් මං කියන්නේ චේතනාවක් තිබ්බේ නැත්නම් ගලවලාම තියන්නකෝ නේද නමුත් ඇයි ඒ තියෙන සද්දා වැඩි කරන්න ඕනේ නැති සද්දා ඇති කරන්න ඕනේ ශරීරය සරසන කිසිවක් නොකරින්න ඕනේ හරියට සිල් ගන්නවා නම්. ඉතින් ඒ වගේ හරීම මුදලට යට වෙච්ච බලයට යට වෙච්ච එක එක දේවල් වලට ගැතිකම් කියන ගැතිකම් කරන යම්කිසි යම්කිසි ආකාරයේ අයගේ ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරකම් හින්දා බල තණ්හාවට ආසන්න ඡන්ද අරමුණු කරගෙන කරන ක්‍රියාකාරකම් හින්දා පිටින්නත් නේ අපි හරීම පීඩණයට සිංහල ජාතිය බෞද්ධය හරි පීඩණයට ලක් වෙලා තියෙනවා. ඒකින්ද මේවාට විසඳුම් කතා කරන්නේ නැහැ. අනිත් ධර්මයේ තුලින් අපි දන්නවා අපි මේ සතියෙම කතා කරා ප්‍රථම ධානය ගැන. ලොකු චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වගේ චිත්ත ඒකාග්‍රතාවයකින් භාගයක් වර්ධනය කරගත්තොත් වැරදි වලට පෙළඹෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඇත්තටම හිතන්න බලන්න බෞද්ධ ධර්මයට මූලිකත්වය දෙන රජයක් නම් යම් කිසි දවසක හරි ඒ රජයෙන් පුළුවන්කම තියෙන්න ඕන ලස්සන ළමා පරපුරක් හදන්න. හරිද? අපේ ළමයින්ට ඇත්තටම භාවනා පුහුණුවක් කියන එක අත්‍යවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍ය. ඒ අත්‍යවශ්‍ය භාවය අපි දැනගන්න ඕනේ. දැනගෙන එයාලගේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරොත් අපිට පුළුවන් ළමයින්ට වැරදි වුණාට පස්සේ මොහොතක් හිතන්න මොන තරම් මද්ද්‍රව්‍ය වගේ දෙයකට අබ්බැහි වෙච්ච ළමයින් ඒ ළමයි විදිහට දුක බලන්නක පොඩ්ඩක්. එතන මේක නැතුව ඔළුව ගහගෙන ඔළුවේ අත් දෙක අත් දෙක ඔළුවේ තියාගෙන බිම ඉඳගෙන ඇඳුම් සමහරලාට උඩුකය නැහැ ඇඳුමක් අද වැටිලා ඒ මද්ද්‍රව්‍ය මැත්තේ පුදුම දුකක් විඳින ළමයි. දැකලා තියෙනවා මම හිතන්නේ මොකක් අය. නේද? ඒවා නැති වෙනකොට යාළුවට ඉන්න ඉන්න බෑ. මේ හුඟක් ඒවට හේතුව එක්තරා අසහනයක්. එක්තරා ආකාරයේ ප්‍රශ්න විසඳ ගන්න බැරිකම. ඒ විතරක් නෙවෙයි ඒවට ඇබ්බැහි වෙච්ච අයගේ දෙමාපියෝ ඊට වැඩිය ලොකු දුකක් වෙනවා ගිනි පත්තු කරගෙන නගරන්නේ ඒ ඔක්කොටම වැඩිය මේ ගිනි තියන අය නේද අඩුම ගානේ ගිනි තියන අයට ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කරන්නේ නැතුව ඒවා හුවමාරු කරන අයට පවා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙනවා මේකේ තියෙන භයානකම තමන්ගේ අම්මා ගැන හිතන්න තමන්ගේ දරුවෝ ගැන හිතන්න නේද කියලා චුට්ටක් කිව්වනම් හරි මත්පැන් ගත්ත කෙනෙක්ගේ මත් ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක්ගේ තියෙන ඒකට ඇබ්බැහි වුණාම තියෙන ගැටුකාරී තත්ත්වය සංවේදීව තමන්ගේ දරුවාට දාලා බලන්න ඒකට පුරුදු කරන්න බැරි කමක් නැහැ. ඒ වගේ මේ මේ වැඩේ වළක්වන වැඩේ වෙන්න ඉස්සෙල්ලා වළක ගන්න පුළුවන් ලෙඩක් කියන එකක් ලෙඩක් වෙන්න ඉස්සෙල්ලා වළක්වා ගැනීමයි වටින්නේ. ඒ වගේ කිසිම වැඩ පිළිවෙලක් අපිට නම් පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? සිහියක් නැහැ. මොකද්ද සිහිය? ඡන්දේ ඡන්දේ ඡන්දේ සිහිය තමයි තියෙන්නේ. කතා කරොත් හැමතැනම කතා කරන්නේ මොකද්ද? ඡන්දේ ඡන්දේ ඡන්දේ කවුද කවුද කවුද කවුද කවුද කවුද කියන්න මන්ද අරහෙන් පණිද මෙහෙන් පණිද අරහෙට පැන්නද මෙහෙන් පැන්නද කියලා නේද? එතකොට එහෙමනම් දැන් අපි හැම පැත්තකටම විසඳුමක් හොයන්නම් ආගමික සහ ජාතික වගකීමකින් යුක්ත හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අපි හැමදාම කියන්නේ මොකද්ද? තනියම Taman නිවැරදි නිවැරදි වෙන්න කියලා. අපේ උරුමය අපි රැක ගන්න ඕන. දැන් ආයේ කවුරුවත් මේ නායකයේ උරුමය රැකලා දැනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැඩිව හිතර ගන්න ඕන අපි පින්නත් නේ. අපේ උරුමය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ සඳහා අපිට අයිතියක් තියෙනවා මේ රටේ. ඒ අයිතියට අනුව කටයුතු කරමින් අපේ පැත්ත අපි ප්‍රවේශම් කර ගන්න ඕනේ. ඒ සඳහා අපි එක රාශී වෙලා එක කතාවට වැඩ කටයුතු කරන්න ඕනේ. කට්ටියට දැනුම් දීමක් කරන්න ඕනේ. ඔහෙලා නේද? මේවර නිවැරදි වුණේ නැත්තම් අපි නැත. හරිද? නිවැරදි මිනිසුන් ඉදිරියට ගන්න බෞද්ධ අපි එකතු වෙන්න ඕනේ. එකතු වෙලා ඒ අය ඒ අපි දන්නවා නිවැරදි මිනිස්සු කවුද කියන්නේ මේ රටේ නේද? අපිට හොඳට හොඳට පොත්පත් කියවන්න හොඳට ප්‍රවෘත්ති අහන්න පුළුවන් අය කොහොම හරි කියලා විදේශ ප්‍රවෘත්තිත් අහන්න ඕනේ. හරිද? අහලා රට ගැන සංවේදීව ඉන්න මේ වෙලාවේ. හරිද? ඉතින් භාවනා කරන කෙනෙකුට මේක කරන්න බැරි කම. ඒකට කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. ප්‍රවෘත්ති හොත් ඉවරයි කියනවා. හුඟක් කට්ටිය. ඒ ඉවර කාගේ දුර්වලතාවයක්ද ඒක? රත් වෙන්නේ නැති වෙන්න, දැවෙන්නේ නැති වෙන්න රට ගැන හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන ශක්තිය. නේද? මොකද අපි දන්න දෙයක් තියෙනවා. වතුර දැම්මොත්, පොහොර දැම්මොත් ගහක් හැදෙනවා. හ්ම්. වතුර දැම්මේ නැත්නම් පොහොර දැම්මේ නැත්නම් ගහ හැදෙන්නේ බොහොම අඩුවෙන් කෙඩෑරිව. ඒකින්ද මේ රටේ තියෙන தත්ත්වයට රටට වතුර පොහොර දාන්න ඕන වෙලාව මේක. හරිද? ඒකින්ද ඒක අපි ඇත්ත දැනගෙන හරි මේ ඔක්කොම ව්‍යසනකාරී තත්ත්වයන් නැති වෙන්නේ මිනිසුන්ගේ මානසිකත්වය හොඳ නැති හින්දා. ඔය වැඩ වැඩ කරන ඔක්කොම ඒවා කරන්නේ ඒකටික මානසිකත්වයෙන් දැන් ඉදිරියේදී ඊටත් වැඩිය දරුණු මානසිකත්වයේ තියෙන තමයි සමාජයේ කරලියට එන්න ඉන්නේ. හරි? ඒවත් එක්ක වෙන්නේ මොකද්ද? මේකේ කිසිම විසුමක් වෙන්නේ දැන් මහා භයානක ප්‍රතිඵල ඉදිරියේදී තියෙනවා. අපේ දරුවන්ට නිර්ආගමික සංකල්ප ඇති වෙලා තියෙනවා. අපේ වැරද්ද හින්දා ඒක. හරිද? ඒ වගේ ඒ නිර්ආගමික සංකල්ප තියෙන ඔය දැනටත් ඔය සමා නිර්ආගමික සංකල්පන තව කමක් නැහැ කියන්නේ සර්වාගමික සංකල්පක් තියෙනවා. මේක කොහොම නේද? නිර්ආගමික ඒවා නැත්නම් ලෝකේ දැන් තැන්වල තියෙන සර්වාගමික ඒවා ලෝකේ කොහෙවත් නැහැ. අපි ලංකාවේ තියෙනවා. ඒ නිර්ආගමික පුළුවන් ආගමක් නැහැ. හරි ඒක හරි. ඒක ඒක ඒක පුළුවන්. හරි කියලා කියන්නේ නැහැ ඒක හැකි දෙයක්. එහෙම සංකල්පයක් ඇති වෙන්න පුළුවන් හිතක. සර්වාගමික සංකල්පයක් ඇති වෙන්න පුළුවන්. ලෝකයේ පළවෙනි වතාවට ලංකාවේ සර්වාගමික සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මනක් නේද? මනෝ විකාර. මනෝ විකාර තියෙන මේ රටේ සමහර ඇත්තන්ගේ මේ වැඩ කටයුතුත් එක්ක අපි ලොකු වගකීමකින් ඉතා ඉහළ වගකීමකින් කටයුතු කරන්න ඕනේ. හරි. එහෙනම් ඉහළ වගකීමකින් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරේ නැත්නම් අපිට ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඔය වගේ පිස්සු සංකල්ප තියෙන කවුරු හරි කෙනෙක් අපි සද්දම නැතුව හිටියොත් මොකද වෙන්නේ? කවදාහත් දවසක උඩටම එයි. උඩින්ම හිටගනි. උඩින්ම හිටගනි කියන්නේ රටේ පළවෙනි පුරවැසියා බවට පත් වුණොත් ඒ අස්තයා මොනව කරයිද? අන්තිමට මොකක් කරගන්න හම්බෙන්නේ අපිට. ඒක වෙන්න ඕන්න මෙන්න. හරි? ඒවා වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ඒක හින්දා අපි බල සම්පන්නව, ජව සම්පන්නව කටයුතු කරන්න ඕනේ. හැම කෙනෙක්ම දැඩිව හිතර ගන්න ඕන බෞද්ධ විදියට සිංහල විදියට අපි මේ විදිහට කටයුතු කරනවා. අපේ මාත්‍රයක්වත් ඇතුළාන්තයෙන්ම හැඟීමක් තියාගන්න ඕන කිසිම ජාතිකයකට කිසිම ආගමිකයකට කිසිම හිංසාවක් අපි කරන්නේ නැහැ කියලා අපිට අවශ්‍යතාවය නෑ අපි පාපය දන්නවා නේද පීඩාව දන්නවා මනුස්සයාගේ දුක දන්නවා නේද බෞද්ධ ධර්මයේ පෝෂණය වෙච්ච අපි කරුණාමෛත්‍රියෙන් යුක්තයි ඒකින්ද ඔක්කොටෝම ජය ගන්න පුළුවන් නිරවුල් තත්යකටපත් වෙන්න නම් මම ඒ ප්‍රතිපත්තිය මගේ තුල ක්‍රියාත්මක කරන හින්දා දැනුවත් වෙන්න බෞද්ධත්වෝ රටේ තොටේ මොනවද වෙන්නේ කියලා රත් කරගන්න නැතුව දැවෙන්න නැතුව දැනුවත් වෙන්න. රත් වෙන හින්දා දැවෙන හින්දා දැනුවත් නොවි ඉන්නවා කියන්නේ අපි අපිටම විනාශයක් කරගන්නවා කියන එකයි. ඒකින්ද අපි මම හිතන්නේ අපේ අපේ ජීවිතය ගැන විතරක් නෙවෙයි අපේ උරුමය ආරක්ෂා කරගත යුතු තියෙන වගකීමෙන් ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අද දවසේ අපිට උරුමය ගැන කතා කරන්න තියෙන්නේ. කවුරුත් දැඩි අදහසක් ඇති කරගන්න ඕන මේ සඳහා කළ යුතු දේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමයි. ඒක හැම වෙලේම මතක තියාගන්න ඕන. අද අපි මේ ටික අහලා මට මොනවද හිතුණා නම් මගේ පළවෙනි වගකීම තමයි මගේ පැත්තේ નિවැරදි වීම. හරිද? ඒ සඳහා මම සියලු වැඩ කරමින් අන් අයව નિවැරදි කරගනිමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.